මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි බොන්ඩ් ප්‍රසංග සංගීත කලාවේ ඉහළින් වැජබෙන ඕස්ට්‍රේලියානු එංගලන්ත කාන්තා සංගීත කණ්ඩායමක්. ඉතාලි ජාතික ඇන්ටෝනියෝ විවල්ඩි සංගීතඥයාගේ ගිම්හානය නැමැති නිර්මාණය බොන්ඩ් කාන්තාවෝ ඉදිරිපත් කළ ආකාරයයි මේ. වන සියවස තරම් ඈත අතීතයේ ඔට්ටෝමන් අධිරාජ්‍ය ලෙසට පැවති තුර්කියෙන් නැසුණු මේ ගායනයට දැන් හොඳින් සවන් දෙන්න. වේදනා නිම වූ ගීතයේ මූලික ස්වර රටාවම ඇසුරු කරන මේ වංග ගීය ගයන්නේ ප්‍රතිමා බැනර්ජි ගායිකාවයි රසවින්දමු জল ঝরনার জল ছল ছলে মাঠের পথে সে ধারা 930 40 ගණන්වල සිට ග්‍රැමෆෝන් තැටි ඔස්සේ ශ්‍රවණය වූ තවමත් රසික ප්‍රසාදයේ නොඅඩු මේ සිංහල ගීතයට පාදක වන්නේ මීට පෙර ප්‍රචාරය කළ ගීත දෙකකට මූලික වූ තනුවමයි. බෞද්ධ කතා පුවතක් ඇතුළත් මෙබඳු ගීත රසක් ගැයූ මේ ගායකයා ඒ.ආර්.එම්. ඉබ්‍රහීම් Thank you. राजपण्डित नाग विमाने राजपण्डित नाग विमाने लोहिमि विदुर पण्डित ज्ञाने कीर्ति सुन्दर तेजस पैवे लोहिमि विदुर पण्डित ज्ञाने විශ්ව මధుර ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි භාෂා ගණනාවකින් ගී ගැයූ අර්තා කික් තුර්කියට ගිය අවස්ථාවක ඇයට කිසියම් කතා පුවතක් සහිත එරට වැසියන් අතර ඉමහත් ප්‍රසාදයක් දනවන ගීතයක් රසවිඳීමේ වාග්ය හිමි වුණා. ඈ එය හොඳින් හදාරා සිය ගායනා එකතුවට ඇතුළත් කරගත්තා. මෙතෙක් ශ්‍රවණය කළ ධම්වැලක්සේ ඈඳුණු තනුව තර්තා කිඩ්ගේ ගැයීම තුළින්ද රස විඳිමු. Thank you. bir yağmur Üsküdar'a giderken aldı da bir yağmur Katibimin satırdı uzun eteği camur Katibimin satırdı uzun eteği camur Katib uykudan uyanmış gözleri mahmur Katib uykudan uyanmış gözleri mahmur كاتب من بن كاتب القارشور كاتب مستطرت فالتو نگذر ياراشور Ishkudara is a little town in Turkey, and in the old days many women had male secretaries. Oh well, that's Turkey. giderken bir mendil buldum Üşküdara giderken bir mendil buldum Mendelemen içine de lokum doldurdum Mendelemen içine de lokum doldurdum They take a trip from Ishkadara in the rain, and on the way they fall in love. He's wearing a stiff collar and a full dress suit. She looks at him longingly through her veil and casually feeds him candy. Oh, those Turks. كاتبم آرائكن يندن بابردون كاتبم آرائكن أندن بابردون Katibim bin katibin el karışur Katibim mühkölel de gömlük ne güzel yaraşur ara iken yandım da buldum ara iken yandım da buldum كاتب من بن كاتب كارشور كاتب محكل لدغم لك نغزل ياراشور كاتب محكل لدقم لك نقزر ياراشور 970 දශකයේදී ලෝපුරා ඉමහත් ප්‍රසිද්ධියක් හිමි කරගත් බටහිර ජර්මනියේ බෝනියෙන් සංගීත කණ්ඩායම ශ්‍රී ලංකාවේ රසිකයනට වෙසසින් හඳුන්වා දිය යුතු නැහැ. අතීතයේ රුසියාවේ සිටි රස්පුටින් නම් අමුතු චරිතය අලලා ඔවුන් ගැයූ මෙම අතිශය ජනප්‍රිය ගීතයට පසුතලේ වී ඇත්තේ විශ්ව මధుර රසික ඔබ කලින් ශ්‍රවණය කළ ගීත හතරකටම පොදු වූ මූලික ස්වර රටාවමයි. ඔවුන් එය තවදුරටත් වැඩි දියුණු කොට තිබෙනවා. something අද අතහිත හේමන්ත සපරමාදු සමග සමන්ත පියසෝම. නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ. නිෂ්පාදන අධීක්ෂණය අශෝකා බාලසූරිය. විශ්ව මధుර ඉදිරිපත් කළ මා මහේන්ද්‍ර වික්‍රමාරච්චි. විශ්ව මధుර සැලසුම සහ පිටපත විජිත් කුමාර් සේනාරත්න. Thank you.